නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් දුන්නිග්ගහස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං නමස්ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ රසිනී අයිලප්පෙරුම මහත්මිය දිනේෂ් අයිලප්පෙරුම මහත්මයා සහ දිනෙත් සහ දිතික් යන පුතණුවරුන් දෙදෙනා විසිනි පින්කමේ අරමුණ අභවප්‍රාප්ත පියවරුන් වන ඩයිනිෂස් අයිලප් පෙරම මහතා සහ දෙව්ලිප් වික්‍රමරත්න මහත්මයා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින මව්වරුන් දෙදෙනා වන ලක්ෂ්මී අයිලප් පෙරම මහත්මිය සහ ජයන්ති වික්‍රමරත්න මහත්මියටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද පින්කමෙහි දායකත්වය දරනු ලබන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම සඳහා ධර්මානුකූල මඟ පෙන්වීමක් කරන හැටියට දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම කියන මේ මාතෘකාව මූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කිරීම සඳහා අපේ මාතෘකා ගාතාව හැටියට සිහිපත් කළේ ධම්මපදයේ චිත්ත වර්ගයේ සඳහන් වෙන තුන්වැනි ගාථා ධර්මය. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහ බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරමින් මේ ගාථා ධර්මයේ දේශනා කරමින් පැහැදිලි කරන්නේ මේ සිතේ පවතින ස්වභාවය දුන්නිග්ගහස්ස ලහුනෝ නිග්‍රහ කරනවා කියලා කියන්නේ දඬුවම් කරලා තරවටු කරලා හික්මවන ස්වභාවය. එතකොට දුන්නිග්‍රහස්ස කියලා කියන්නේ එහෙම සිතට දඬුවම් කරලා නිග්‍රහ කරලා හික්මවන්නට පහසු නැහැ. ලහුණෝ කියලා කියන්නේ ඊටාම ඉක්මනින් වේගවත්ව මේ සිත ඇති වෙලා නැති වෙනවා. ලහු පරිවර්ත ස්වභාවය කියලා හඳුන්වන්නේ ඒකයි වහාම පරිවර්තනය වෙනවා. එතකොට එක් සිතක් ජනිත වෙලා වහාම බිඳී යනවා ඊළඟ සිතක් ජනිත වෙලා ඊතරම්ම වේගයෙන් වහා බිඳී යනවා. එතකොට මේ විදිහට අඛණ්ඩව ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් හැටියට තමයි පවතින්නේ. එක් සිතක් නෙමෙයි. එතකොට එක් සිතක් පවතිනවා නම් යම් යම් ආකාරයෙන් තරවටු කිරීම තුලින් ඒ සිත මෙල්ල කරන්නට, দমনය කරන්නට ක්‍රියාත්මක වෙන්නට යම්කිසි අවකාශයක් තිබිය හැකියි. නමුත් සිතේ ස්වභාවය තමයි ඊටාම ෂණිකව ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඒ කොයිතරම් වේගවත්ව ඇති වෙනවද කියන බව ධර්මයේ සඳහන් කරන්නේ ඇසිපිය හෙළන කාල පරිච්ඡේදයක් එහෙම නැත්නම් අසුරු සැනක් ගහන කාල පරිච්ඡේදයක් තුල අනුපිළිවෙලින් සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සිතේ ස්වභාවය මේ රූප ධර්ම වගේ පොකුරු පොකුරු හටගන්නේ නැහැ. සිත අනුක්‍රමයෙන් එකක් පසුපස එකක් බැගින් තමයි ජනිත වෙන්නේ. එතකොට 1 2 3 4 ආදී වශයෙන් අනුපිළිවෙලින් පහළ වෙන චිත්ත පරම්පරාව ඇසිපිල්ලමක් හෙළන තරම් කෙටි කාලයක් තුල කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙනවා. ඒ තරම් වේගවත්ව ඇතිව නැති වෙන ධර්මයක් තමයි සිත කියන්නේ. ඒක තමයි මෙතන ලහුණෝ කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට දුන්නිග්ඝහස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ කාම කියලා කියන්නේ කැමති දේ. එතකොට යත්ත කාම නිපාතිනෝ යමක් කැමති වෙනවා නම් එහි වහාම එල්බ ගන්නවා. එහෙම නැත්නම් එහි පතිත වෙනවා. ඇසින් යමක් දකින්නට කැමති නම් සිත එහි එල්බ ගන්නවා. කනින් යමක් අහන්නට කැමති නම් එහි එල්බ ගන්නවා. එතකොට ඒ අවස්ථාවේ ඇසට කනට නාසයට ඒ ආරම්මණයන් අරමුණු වෙන්නට පවතිනවනම් ඒවා අරමුණු කරමින් සිත් පහළ වෙනවා. එහෙම අරමුණු කරන්නට නැතිනම් ඒ කැමැති අරමුණු නැවත නැවත සිතින් මතු කරමින් ඒවා ආස්වාදනය කරනවා. එතකොට කැමැති අරමුණෙහි පතිත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වස්තුකාම ක්ලේශකාම වශයෙන් වස්තුකාම කියන්නේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන කැමැති ආරම්මන. එතකොට ඒ ආරම්මණය මේ මොහොතේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙනවා නම් ඒවා අරමුණු කරමින් සිත වේගවත්ව එහි ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්නට පංචේන්ද්‍රයන්ට අරමුණු මේ මොහොතේ ගෝචර වෙන්නේ නැතිනම් ඉන් පෙරාතුව ගත්තු Taman කැමති රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවා පිළිබඳව නැවත නැවත අවධානය යොමු වෙනවා විතර්ක ගොඩනගනවා. එතකොට ඒ හැම මොහොතකම ඒ ආරම්මණයන් අරමුණු කරමින් යලි යලි සිත් පහළ වෙනවා. ඒක තමයි කැමැති අරමුණෙහි වහා බැස ගන්න. යත්ත කාම නිපාතුන. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහ. එතකොට මෙන්න මේ වගේ দমনය කරන්නට පහසු නැති ඒ වගේම වහා ඇති වෙලා නැති වෙලා යන කැමැති කැමැති අරමුණෙහි වහා පතිත වෙන මෙබඳු සිත දමනය කිරීම යහපත්. චිත්තස්ස දමතෝ සාධු. චිත්තං දන්තං සුඛාවහං. යම්කිසි කෙනෙක් එබඳු සිත දමනය කරනවා නම් ඒතනත්තාට ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙනොයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ. එතකොට මේ ගාථා ධර්මය අපි අද මාතෘකා කළේ අද දායක පින්නතුන් විසින් අපට ආරාධනා කළේ දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීමට ධර්මානුකූල මඟ පෙන්වීමක් කරන හැටියටයි. එතකොට අපි දැන් මේ මාතෘකාවට අනුව තේරුම් ගන්නට ඕන සිත දමනය කරනවා කියන්නේ මොකක්ද? සිත පිරිසිදු කරනවා කියන්නේ මොකක්ද? ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියන කාරණා. එතකොට සිත දමනය කරනවා කියලා කියන්නේ අවශ්‍ය විදිහට හසුරවන්නට හැකියාව ලබනවා. එහෙම නැත්නම් අවශ්‍ය විදිහට පවත්වා ගත හැකි මට්ටමට පුරුදු පුහුණු කරනවා. ඒක තමයි দমনය කරනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු සතෙක් দমনය කරනවා. එහෙම නැත්නම් පුරුෂයෙක් দমনය කරනවා. මේ විදිහට দমনය කරනවා කියලා කියන්නේ නොහික්මුණු ගති ලක්ෂණ. ඒ කියන්නේ යම්කිසි නීතියකට, යම්කිසි අවවාදයකට, යම්කිසි වචනයකට යම්කිසි විධානයකට අනුකූල නොවි කටයුතු කරන ස්වභාවය තමයි නොහික්මුණු ගතිය. එතකොට කලයුත්ත නොකලයුත්ත හරියට තෝරා බේරාගෙන තමන් විසින් කටයුතු කරන්නේත් නැහැ. අනිත් කෙනෙකුන් විසින් කලයුත්ත නොකලයුත්ත පිළිබඳව යොමු කිරීමක් කළාට එහි පිහිටා සිටින්නට සමත් වෙන්නේත් නැහැ. ඒක තමයි නොහික්මුණු ගතිය. එතකොට සිත හික්මවනවා, দমনය කරනවා කියලා කියන්නේ අවශ්‍ය කරුණෙහි අවශ්‍ය තරම් වේලා පවත්වා ගන්නට පුහුණු කරනවා. නොකල යුතු දේන් ඉවත් කරන්නට ඕන නම් ඒ නොකල යුතු දේන් ඉවත් කරගෙන පවත්වා ගන්නට පුළුවන්. අවශ්‍ය අරමුණෙහි පවත්වන්නට ඕන නම් එහි අවශ්‍ය තරම් කාලයක් පවත්වා ගන්නට පුළුවන්. ඒ විදිහට Tamanට අවශ්‍ය විදිහට හසුරවන්නට පුළුවන් විදිහට අයහපතින් වළක්වන්නට යහපතෙහි යොදවන්නට ආත්මාර්ථ පරාර්ථයෙහි ක්‍රියාත්මක කරවන්නට ඒ විදිහට යෝග්‍ය පරිදි හසුරවන්නට සුදුසු විදිහෙන් පුරුදු පුහුණු කිරීම තමයි দমনය කිරීම හික්මවීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං. පරවසංගයටපත් වුණු හැම දෙයින්ම දුක ඇති කරනවා. ඒ කියන්නේ පරවසංගයටපත් වෙනවයි කියලා කියන්නේ මෙතන ඇත්තටම නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වයක් විනා සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා ගත හැකි කිසිවක් ඇත්තේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනාත්ම ධර්මයේ හැටියට දේශනා කරන්නේ. එතකොට එහෙමනම් කුමක් මතද මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ? හේතු ප්‍රත්‍ය මත. එතකොට සත්වයක් නැති පුද්ගලයෙක් නැති ආත්මයක් නැති තැනක එහි ක්‍රියාත්මක වෙන හේතුප්‍රත්‍ය මත තමයි මේ සියලුම නාම රූප ධර්ම ක්‍රියාකාරී වෙන්නේ. එතකොට නාම ධර්මත් රූප ධර්මත් සියල්ල පොදු නමකින් හඳුන්වනවා සංස්කාර ධර්ම කියලා. සංස්කාර කියන්නේ ස්වශක්තියෙන් හටගන්නට පුළුවන් කමක් නැහැ. අදාළ හේතුප්‍රත්‍යයන් මත තමයි රඳාපවතින්නේ. අදාළ හේතුප්‍රත්‍යයන් මත තමයි දෝලණය වෙන්නේ. ඉතින් ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පරවසං කියලා හඳුන්වන්නේ නාම රූප ධර්ම සියල්ලක්ම මේ සංස්කාර ධර්ම සියල්ලක්ම ස්වාධීන නැ පරාධීනයි. ඒ කියන්නේ ස්වශක්තියෙන් පවතින්නට පුළුවන් කමක් නැහැ. Tamanට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කමක් නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා හැම ධර්මයක්ම පරාධීනයි. එතකොට සබ්බං පරවසං දුක්ඛං ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ හේතුප්‍රත්‍ය නැමැති පරවසඟයට ගියා වූ සියලුම නාම රූප ධර්මයන් දුක්ඛ ධර්මයන්. ඒවා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. නමුත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බං ඉස්සරියං සුඛං ඒවා පිළිබඳව යම්කිසි ඉසුරුමත් බවක් පවත්වන්නට පුළුවන් නම් එය සැපගෙන දෙන ආකාරයට හසුරවන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පින්නතුන ඉසුරුමත් බව කියලා කියන්නේ අවශ්‍ය විදිහට පරිපාලනය කරන්නට නඩත්තු කරන්නට Tamanගේ වසඟයට ගන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ පාලනය කරන්නට පුළුවන් හැකියාව. අවශ්‍ය විදිහට නඩත්තු කරන්න පාලනය කරන්න හැකි බව තමයි ඉසුරුමත් බව කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව දක්වන ಗುಣ දක්වනකොට තථාගතයන් වහන්සේගේ භාග්‍ය ගුණය. සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. එහෙම නැත්නම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ මේ විදිහට අපි নমස්කාර පාඨයේහි ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදු ගුණවල භගවා කියන බුදු ගුණය සඳහන් වෙනවා. ඒතර භගවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සවැදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් යුක්තයි. ඒ සවැදෑරුම් භාග්‍ය ධර්මයන් කියලා කියන්නේ මොනවද? ඓශ්වර්ය, යස, ශ්‍රී, කාම, ධර්ම, ප්‍රයත්න කියන මේ ගුණාංග වලින් එහෙම නැත්නම් මේ භාග්‍ය ධර්මයන්ගෙන් තථාගතයන් වහන්සේ පරිපූර්ණයි. ඒ පළමු කාරණය තමයි ඓශ්වර්ය භාග්‍ය. ඓශ්වර්ය භාග්‍ය කියලා කියන්නේ තමන් වහන්සේගේ චිත්තචෛතසික ධර්ම නාම රූප ධර්ම වගේම ඉන් පරිබාහිර වූ නාම රූප ධර්ම අවශ්‍ය නම් තථාගතයන් වහන්සේට කැමති විදිහට හසුරවන්නට පුළුවන්. දැන් මේක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන මේ විශ්වය තුල බුදුරජාණන් වහන්සේටවත් අතික්‍රමණය කළ නොහැකි ධර්මතා පවතිනවා. ඒ තමයි හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය. මේවා බුදුරජාණන් වහන්සේටවත් අතික්‍රමණය කරන්නට බෑ. එතකොට මේ හේතුඵල ධර්මය කියන තැන චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. එතකොට දැන් චිත්ත නියාමයේ ගත්තහම චිත්ත නියාමය අතික්‍රමණය කරන්නට තථාගතයන් වහන්සේට පුළුවන් කමක් නැහැ. නමුත් මේ චිත්ත නියාමයේ හරියටම හඳුනාගත් තථාගතයන් වහන්සේට ඒ චිත්තචෛතසික ධර්මයන් අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් කොමක් නිසාද? මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. ඒ චිත්තචෛතසික ධර්ම ඒ වගේම නාම රූප ධර්ම සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන් මත. එතකොට මේ න්‍යාමය තථාගතයන් වහන්සේ නිවැරදිව අවබෝධ කරගෙන ඒවා පරිපාලනය කිරීමේ ශක්්‍යතාවයේ දක්ෂතාවයේ උන්වහන්සේ ඇති කරගෙන තියෙන නිසා උන්වහන්සේට හැකියාව තියෙනවා ඒ අදාළ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන හේතුප්‍රත්‍ය නිසි විදිහට හසුරුවන්න. එතකොට චිත්ත නියාමයේ අතික්‍රමණය කරන්නේ නැහැ. කම්ම නියාමයේ අතික්‍රමණය කරන්නේ නැහැ. ඒ වගේම බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම අතික්‍රමණය කරන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ. නමුත් මේ න්‍යාම ධර්ම, මේ ලෝක ධර්මතා નિවැරදිව තේරුම් ගරගෙන සර්වාකාරයෙන් අවබෝධ කරගෙන තියෙන නිසා තථාගතයන් වහන්සේට ඒ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය විදිහට හසුරවන්නට පුළුවන් අර අදාළ හේතුප්‍රත්‍ය වෙනස් කරලා. ඒතොර ඒක ඒක තමයි තමන් වහන්සේගේ පංචස්කන්ධය සම්බන්ධවත් අන් අයගේ පංචස්කන්ධය සම්බන්ධවත් අවශ්‍ය නම් තථාගතයන් වහන්සේට ඒ ඉසුරුමත් බව පවත්වන්නට පුළුවන්. මොකද තමන් වහන්සේගේ පංචස්කන්ධය කියන්නේ මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් කියලා තත්වයක් නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයන් මත. එතකොට තව කෙනෙකුගේ පංචස්කන්ධය කියන තැනත් නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේට ඒ සමස්ත නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍ය નિවරදිව හාත්පසින් අවබෝධ කරගෙන තියෙන නිසා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ පංචවිධාකාරයෙන් තථාගතයන් වහන්සේව අවබෝධ කරගෙන තියෙන නිසා සංස්කාර කියලා කියන්නේ ඒ යමක් නාම රූප ධර්ම හටගන්නා හේතු ප්‍රත්‍ය මොනවද කියලා උන්වහන්සේ නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා. විකාර කියලා කියන්නේ ඒ නාම රූප ධර්මයන් විකෘතියටපත් වෙන්නේ කෙසේද කියලා උන්වහන්සේ මනවින් අවබෝධ කරගෙන තියෙනවා. ලක්ෂණ කියලා කියන්නේ නාම රූප ධර්මයන්ට අදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පොදු ලක්ෂණත් ඒ වගේම ආවේනික ගති ලක්ෂණ. නාම ධර්ම ගත්තාම දැන් ද්වේෂය වගේ නෙවෙයි රාගය, රාගය වගේ නෙවෙයි සද්ධාව, සද්ධාව වගේ නෙවෙයි ප්‍රඥාව. එකකට එකක් වෙනස්. පඨවි ධාතුව වගේ නෙවෙයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව වගේ නෙවෙයි තේජෝ ධාතුව. එකකට එකක් වෙනස්. අන්නේ වෙනස් එකම ඇති වෙන්නේ කුමකින්ද? අනන්‍ය වූ ලක්ෂණයන්ගෙන්. එතකොට නාම රූප ධර්ම චිත්තචෛතසික ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ බුදුරජාණන් වහන්සේ මනවින් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ වගේම පොදු ලක්ෂණ, සාධාරණ ලක්ෂණත්, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඉබඳු ගති ලක්ෂණත් බුදුරජාණන් වහන්සේ નિවැරදිව අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේට අන් සියලු දෙනාට වඩා මේ නාම රූප ධර්ම පිළිබඳව විචක්ෂණ බව පරිපූර්ණ අවබෝධය උන්වහන්සේ සතුව පවතී. එතකොට සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ කියලා කිව්වේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නේ කෙසේද දැන් මේ සියලුම නාම රූප ධර්මවල අනිත්‍ය ලක්ෂණය පවතින නිසා හටගත් සැනින්ම බිඳී යනවා අර ගාථාවේ සඳහන් කළේ ලහුණෝ කියලා වහා බිඳී යනවා යලි හට ගන්නවා එයත් වහා බිඳී යනවා ඒතර මෙහෙම වහා පරිවර්තනය වෙන ගතියක් තමයි මේ චිත්ත පරම්පරාවෙහි පවතින්නේ එතකොට ඒ එහෙම වහා පරිවර්තනය වෙන්නේ කුමක් නිසාද? හටගත් හටගත් නාම රූප ධර්ම ෂණයෙන් බිඳී යන නිසා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. එතකොට තථාගතයන් වහන්සේ ඒ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ මනවින් අවබෝධ කරලා තියෙනවා. ඒ වගේම ඒ නාම රූප ධර්ම අනිත්‍ය ස්වභාවයටපත් උනාට නැවතත් ජනිත වෙනවා. ඇයි? ඒ නැවත ජනිත වීමේ හේතු ප්‍රත්‍ය තියෙන නිසා. එය බිඳී යනකොට යලිත් හටගන්න. ඉතින් තථාගතයන් වහන්සේ මේ සියලුම නාම රූප ධර්ම පිළිබඳ අනුත්පාද නිරෝධය අවබෝධ කරන අනුත්පාද නිරෝධය කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නේ කෙසේද? ඒ කාරණය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන එක තමයි නිර්වාණ කියන්නේ. නිර්වාණ කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් මේ නාම රූප ධර්ම අහෝසි කරන ස්වභාවය. එතකොට කෙලස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම තමයි සෝපදිශේෂ පරිනිර්වාණයයි කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි පරිනිර්වාණයටපත් වෙනවා කියලා අදහස් කරන්නේ ස්කන්ධ පරිනිර්වාණය. කියන්නේ නාම රූප ධර්ම සියල්ලම නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි වෙනවා, අභාවයටපත් වෙනවා. ඒක තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවට පැමිණියට උන්වහන්සේගේ ශරීරයෙන් ශේෂ වූ ਸਰවඥ ධාතුන් වහන්සේලා තවමත් පවතිනවනේ. එතන පවතින රූප කොටාසනේ. එහෙම කෙනෙකුට තරකයක් ඇති වෙන්න පුළුවන්. පින්නතුනේ අපි මෙතනදී තේරුම් ගන්නට ඕන රූප කලාප ජනිත කිරීමේ ප්‍රධාන හේතු හතරක් තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර එතකොට තථාගතයන් වහන්සේ හෝ රහතන් වහන්සේ නමක් හෝ අනුපදිශේෂ පරිණිරවාණයට පැමිණෙනකොට උන්වහන්සේගේ චිත්ත සන්තතිය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට ඒ සිතහා බැඳී පවතුණු කර්ම නැවත සක්‍රිය නොවන ආකාරයට ඒ කියන්නේ නැවත ප්‍රතිසන්දියක් ඇති නොකරන ආකාරයෙන් ඒ කර්ම වේගය අහෝසි වෙනවා. ඒ ඒ අහෝසි වීම වෙන්නේ අරහත් මාර්ග ඥාණයෙන්මයි. එතකොට ප්‍රවෘත්ති විපාක ඇති කරන්නටත් එතනින් එහාට පුළුවන් කමක් නැහැ. මොකද පංචස්කන්ධයක් ජනිත කරන්නේ නැති නිසා. එතකොට සිත නිරුද්ධ වෙන නිසා උන්වහන්සේට එතනින් එහාට චිත්තජ රූප මතු කරන්නට හැකියාවක් නැහැ. ඒ ඒ පංචස්කන්ධය තුල. ඒතර කර්ම ශක්තිය අහෝසි කර්ම බවට පත් වෙන නිසා එතනින් එහාට කර්මජ රූප ජනිත කරන්නට විදිහක් නැහැ. මොකද චිත්ත වේගය අහෝසි වෙලා නිසා. ඊළඟට ආහාරජ රූප ඇති කරන්නට විදිහක් නැහැ. ආහාරයේ රස ඕජාවක් ඒවට ප්‍රත්‍ය වෙන්නේ නැති නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ කය තියනවා වගේ පෙනෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට පමණක් නෙමෙයි ප්‍රතඥ පුද්ගලයාට උනත් අපිට මිය ගියාම මලකඳක් පෙනෙනවා. ඒ මලකඳෙහි පවතින්නේ ඍතුජ රූප කොටසක් පමණයි. ඍතුජ රූප කියන එක පුද්ගල සම්බන්ධතාවයක් එහෙම නැත්නම් චිත්ත පරම්පරාවේ සම්බන්ධතාවයක් අවශ්‍ය නැහැ. කොහොමත් මේ විශ්වය තුල බහුලව පවතින ඍතුජ රූපය කියන්නේ උණුසුමෙන් හටගන්නා රූප කොටස්. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා හැටියට රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හැටියට අදටත් विद्यමානව පවතින්නේ චිත්තජ රූප, කර්මජ රූප, ආහාරජ රූප කිසිවක් එහි නැහැ. ඉන් අනතුරුව ඉතිරි වෙලා තියෙන්නේ අර ඍතුජ රූප කොටාශය පමණයි. නමුත් ඍතුජ රූප කොටාශය උනාට තථාගතයන් වහන්සේගේ චිත්ත වේගය ඇසුරු කළ නිසා ඒ මහා ගුණස්කන්ධය ඇසුරු කළ නිසා සාමාන්‍ය රූප කොටාශ වඩා විශේෂත්වයක් එහි තියෙනවා. දැන් පින්නතුන් අහලා ඇති දැකලත් ඇති සමහර විට අන්තර්ජාලයේ හැම සාමාන්‍ය වතුර ටිකක් අයිස් බවට පමුණුවලා එහි හරස් කඩක් ගත්තහම එහි අර ස්පටික පිහිටලා තියෙන විදිහ එතරම් ක්‍රමානුකූල නැහැ. එතකොට පිරිත් සජ්ජායනා කරලා ඒ පිරිත් කරන ලද පැන් අයිස් බවට පමුණුවලා එහි ස්පටික පරීක්ෂා කරලා බලනකොට එහි ඊටාම ක්‍රමානුකූල ගතියක් පවතිනවා. එතකොට මේ ක්‍රමානුකූල බව සැකසීලා තියෙන්නේ කුමකින්ද? අර පිරිත් සජ්ජායනාවේ වායු කම්පණය. ශබ්ද තරංග කම්පනයත් එක්කලා තමයි ඒ විචිත්‍රත්වයේ විශේෂත්වයේ ජනිත වෙලා අන්න ඒ වගේ තමයි දැන් යම්කිසි කෙනෙක් රෝගීව පවතිනකොට රෝගී කියලා කියන්නේ ඒ තනත්තාගේ රූප කොටාශවල පවතින විකෘතිය. ඒතර පිරිත් සජ්ජහානා කලන් පස්සේ ඒවා ප්‍රකෘතියටපත් වෙනකොට ඒ තනත්තා නිරෝගී භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් රහතන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා ඒ මහා ගුණස්කන්ධය ස්පර්ශ කළ නිසා එහි දැන් චිත්තජ රූප, කර්මජ රූප, ආහාරජ රූප කිසිවක් නැහැ. පවතින ඍතුජ රූප පමණයි. නමුත් ඒවා තුලත් අර පිරිත් සජ්ජායනයේ තුලින් ඇති කරපු රූප කොටාශවල අරතරන් විශේෂත්වයක් පවතිනවා වගේ තථාගතයන් වහන්සේගේ ඒ මහා ගුණස්කන්ධේ මහා චිත්ත ශක්තිය ස්පර්ශ කරන ලද මේ රූප කොටාශවල සුවිශේෂත්වයක් බලයක් ආශ්චර්යමත් ගුණයක් එහි කාවැදී ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාරණා ටික අපි අමතරව පැහැදිලි කළේ මේ කියන්නට යන කරුණ වටහා ගන්නට. එතකොට බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියනවා තමන් වහන්සේගේ පංචස්කන්ධය සම්බන්ධ නාම රූප ධර්ම, ඒ වගේම අන් අයගේ චිත්තචෛතසික ධර්ම මේවා ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍ය උන්වහන්සේ හරියටම අවබෝධ කරලා තියෙන නිසා උන්වහන්සේට අවශ්‍ය නම් ඒ අවශ්‍ය විදිහට ඒ නාම රූප ධර්ම හැසිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වරදවා වටහා ගන්නට එපා. එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේට චිත්ත නියාමය, කම්ම නියාමය අතික්‍රමණය කළ හැකි කියන කාරණේ නෙමෙයි. තථාගතයන් වහන්සේ චිත්ත නියාමයට ඇතුළත් වහන්සේට ඒක අභිබව යන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ චිත්ත නියාමයේ ක්‍රියාකාරීත්වය හේතුප්‍රත්‍ය එකතු වෙන ආකාරය ඒ හේතු ප්‍රත්‍යයෙන් පළදරන ආකාරය හරියටම වටහා ගත්තාම වෙනස්කම් කරගන්නට පුළුවන් ඒ න්‍යාම ධර්මයේ තුල. දැන් මේක වටහා ගන්නට නම් අද අපට පෙනෙනවා දැන් බීජ න්‍යාමය හරියට තේරුම් ගන්න විද්‍යාඥයින්ට පුළුවන්කම තියෙනවා යම් යම් බීජ වර්ගවල ශක්තිය උස්පහත් කරන්නට ඒවා දෙමුහුම් කරන්නට එහෙම නැත්නම් තවත් වර්ග සමග මුසු කරලා රූස්සව වැඩෙන ගහක් නම් මිටිව හැදෙන හැටියට සකසන්න පුළුවන්. එතකොට එම බීජයේ ශක්තිය වෙනස් කරනවා. තවත් ඒවා සමග මුසු කරලා. ඊළඟට එක් කලකට පමණක් පළදරන ඒවා වර්ෂයේ සෑම කල්හෙම පළදරන මට්ටමට වෙනස් කරන්නට පුළුවන්. එතකොට මේ ඥානමය වශයෙන් එහි සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය සූක්ෂමව හඳුනාගෙන එහි යම් යම් පරිවර්තනයන් සිද්ධ කරනවා. එතකොට බීජ න්‍යාමයේ වෙනස් කරන්නට විද්‍යාඥයෙකුටවත් අන් කිසිවෙකුට බුදුරජාණන් වහන්සේටවත් ඒක පුළුවන් කමක් නැහැ. නමුත් ඒ බීජ න්යාමයන් හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනාගත්තන් පස්සේ ඒ ධර්මතාවයේ තුල සිටීමෙන් අදාළ හේතු ප්‍රත්‍ය වෙනස් කරමින් ඵලය වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ චිත්ත නියාමයේ සම්බන්ධව මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරී හේතුඵල සම්බන්ධතාවය පිළිබඳ උන්වහන්සේ විශාරද නිසා චිත්ත නියාමයේ කම්ම නියාමයේ අතික්‍රමණය කිරීමේ හැකියාවක් උන්වහන්සේ සතුව නැහැ. නමුත් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා මේ නාම රූප ධර්මයන් අවශ්‍ය නම් තමන් වහන්සේගේ වසඟෙහි පවත්වන්නේ. ඒ කියන්නේ අවශ්‍ය විදිහට පරිපාලනය කිරීමේ හැකියාව පවතිනවා. දැන් අපි මේ කාරණා ටික පැහැදිලි කළේ මේ দমনය කරනවා කියලා කියන්නේ මොකක්ද? මෙතන මගේ සිත দমনය කරගන්නවා මගේ කය দমনය කරගන්නවා කියලා මෙහෙම කරන්නට සත්වයේ පුද්ගලයෙක් මෙතන ඇත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්ම ටිකක්. එතකොට කවුද দমনය කරන්නේ? කොහොමද দমনය කරන්නේ? ඒ සමස්ත দমনය කිරීමේ ක්‍රියාවලියම කරන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන රටාව සහ ඒ හේතුඵල ධර්මතාවයන් අපි වටහා ගන්නා ප්‍රමාණයට තමයි අපට ඒ චිත්ත වශීභාවය එහෙම නැත්නම් සිත වසඟ කර ගැනීම සිත අවනත කර ගැනීම සිත පාලනය කර ගැනීම দমনය කර ගැනීම කරන්නට පුළුවන් වෙන්නේ චිත්ත නියාමය Tamange සිත වැඩ කරන විදිහ හරියට හඳුනාගෙන එහි ක්‍රියාත්මක වෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වභාවය හරියට තේරුම් ගන්නා කෙනෙකුට පමණයි සිත দমনය කිරීම කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් අපිට කරන්න පුළුවන් වෙන්නේ නිකන් බලහත්කාරයෙන් හිර කරගන්නට විතරයි. මැඩ පවත්වා ගන්නට යට කරගන්නට එහෙම කරන්නට බොහෝ දෙනා උත්සාහ කරනවා ඒ කුමක් නිසාද අර සිත වැඩ කරන පිළිවෙල සිත වැඩ කරන ඒ න්‍යාම ධර්මයේ චිත්ත න්‍යාමය හරියට තේරුම් අරගෙන නැහැ එතකොට යම්කිසි බලහත්කාරකමක් තමයි කරන්නට පුළුවන්කම තියෙන. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් බැලුමක සුළං පුරවලා ඒක දිය යට රඳවාගෙන ඉන්නට උත්සාහ කළාට ඒක පහසු නෑ. වහාම මතු පිටට එන්නට ලොකු වේගයක් ඒ තුල ක්‍රියාත්මක වෙනවා. ඇයි අර වායු වේගය. ඉතින් එතකොට උඩින් අපි තෙරපගෙන ඉන්න තාක්කල් ඒ යටපත් වෙලා තියෙන්නට පුළුවන්. හැබැයි අවකාශයක් ලැබුණු සැනින්ම ඒ වහා මතු පිටට එනවා. අන්න ඒ වගේ අපේ සිත দমনය කිරීම ඇතම් කෙනෙක් සමත වශයෙන් සිද්ධ කරනවා. සමත කියලා කියන්නේ අර බැලුමක වායු වේගයේ පවතින තාක්කල් එය මතු පිටට එන්නට යම්කිසි තෙරපීමක් ඇතුව පවතිනා වගේ තමයි අපේ සිත යම් යම් ආකාරයෙන් බලහත්කාරයෙන් අපි මැඩපවත්වන්නට යටපත් කරන්නට උත්සාහ කළාට ඒ කියන්නේ දැන් අපේ මනසේ මතුවෙන තෘෂ්ණාව අපි බලෙන් යට කරගන්න. අපි හිතමු සංස්කෘතිය නිසා හරි හැදියාව නිසා හරි ඒ කුමක් හරි නිසා අපි හිතමු තමන්ගේ මනසේ රාගයක් මතුවෙනවා. ඒ රාගය ඒ වෙලාවේ ඒ රාගයට අනුව ක්‍රියාත්මක වෙන්නට බෑ. තමන් සමාජයත් එක්කලා මුහු වෙලා පවතින්නේ. ඒතර තමන්ගේ ආත්මගරුත්වය රැක ගන්නට ඕන. ඒ වගේම ඒ සදාචාර සම්පන්න නැහැ. තමන්ගේ සංස්කෘතියට එකඟ නැහැ. ඒ එතකොට ওই විදිහේ විවිධ පැති කල්පනා කරලා අපිට අර ක්ලේශය යට කරගන්න පුළුවන්. හැබැයි යට කරගත්තා කියලා ඒ තනත්තා සිත দমনය කරගත්තු කෙනෙක් වෙන්නේ නැහැ. ඇතුළතින් පෙරලි කරනවා, මතු පිටින් ඇබයක් ගහලා හිර කරලා තියෙනවා. ඊළඟට අපි හිතමු කෝපය මතුවෙනවා. කෝපය මතුවුනහම ඒ කෝපය ආවේගය මතුවුනාට ඒ අවස්ථාවේ අපිට ගහන්න බනින්න පුළුවන් කමක් නැහැ. රණ්ඩු සරුවල් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි බලහත්කාරයෙන් ඒක යටපත් කරගන්න. යටපත් කරගත්තන් පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අර පුම්බපු බැලුම් බෝලයක් අපි යට කළා වගේ යම්කිසි පීඩනයක් එක්කයි පවතින්නේ. එතකොට සිත සංසුන් නැහැ. දැන් මුල් අවස්ථාවේදී අපි ඕනම කෙනෙක් ಗುಣධම් වඩන්න, සිත පුහුණු කරන්න, සිල් රකින්න පෙළඹෙනකොට මූලික අවස්ථාවේ ඔන්න ඔය වගේ තත්වයක් තමයි අපි තුල ජනිත වෙන්නේ. කියන්නේ බලහත්කාරයෙන් දේවල් යට කරන්න උත්සාහ කරනවා. ඇයි ඒවා හොඳ නැහැ, ඒවා සුදුසු නැහැ කියලා අපි අහලා තියෙනවා. අහලා තියෙන නිසා අපි ඒක මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. නමුත් ඇතුළතින් පෙරලි කරනවා. සිත සංවර වෙලා නැහැ. කායිකව සහ වාචසිකව පමණක් අපි ඒක ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී යටපත් කරන්නට උත්සාහ කරනවා. එතකොට ඒ අවස්ථාව යම්කිසි ශික්ෂණයක් ඇති කරන අවස්ථාවක්. දැන් පින තුන අහලා ඇති අපේ මනසේ ක්‍රියාත්මක වෙන ක්ලේශ ධර්මවල අවස්ථා තුනක් තියෙනවා. අනුශය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව. අනුශය අවස්ථාවයි කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් මනසෙහි පවතිනවා හැබැයි ඒවා තියද නැද්ද කියලාවත් හොයන්න බැරි අවස්ථාවක තමයි පවතින්නේ. අලු යට ගිනි පුපුරු වගේ කියලා උපමාවෙන් දක්වනවා. එහෙම නැත්නම් තවත් ආකාරයකින් අපි කල්පනා කළොත් දැන් අපේ ශරීරයේ පිළිකාවක් හැටියට ශෛල විකෘති වෙලා වැඩෙන්න පුළුවන් අවකාශය ඕනම අවස්ථාවක තියෙනවා. හැබැයි මේ මොහොතේ පරීක්ෂා කරලා බැලුවොත් පිළිකා ශෛල වර්ධනය වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට කියන්නට වෙන්නේ පිළිකාවක් නැහැ කියලා තමයි. හැබැයි ඕනම වෙලාවක අදාළ හේතුප්‍රත්‍ය ගොඩ නැගුණොත් විකෘති ශෛල වර්ධනය වෙලා පිළිකාවක් හැටියට වැඩෙන්නට පුළුවන් සම්භාවිතාව ඕනම අවස්ථාවක අපේ කයෙහි පවතී. අන්න ඒ වගේ තමයි අනුශේධ ධර්මයේ ස්වභාවය ඒක තියද නැද්ද කියලාවත් හොයන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒකට අදාළ හේතුප්‍රත්‍ය මතුනොත් වහාම සක්‍රිය වෙනවා. අන්නේ තියද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට නිදිගෙන ඉන්න අවස්ථාව තමයි අනුශය අවස්ථාවයි කියන්නේ ක්ලේශයන්ගේ. ඒ ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව ඇත්තටම අපිට එහෙම එකක් තියද කියලාවත් සමහර වෙලාවට තේරුම් ගන්න බෑ. දැන් මේ මෑතකදිත් අපි දැක්කා සමහරු කියලා තියෙනවා ඔය අන්තර්ජාලයේ සංසරණය වෙන සංවාදයක කොටසක් අපිට එක මහත්මයෙක් ඉවලා තිබුණා. එතකොට මේ සංවාදයේ කියන්නේ මොකද්ද මේ සංයෝජන ධර්ම 10ක් දුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සංයෝජන ධර්ම වලින් ඕරම් භාගීය සංයෝජන ඒ කියන්නේ මේ පහළ තලවල සැරිසරන්නට හේතු වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඔය ඔය පහ තමයි ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ ඒ කියන්නේ මේ පහළ තලවල සැරිසරන්නට හේතු වෙන සංයෝජන ධර්ම උද්දම් භාගයේ සංයෝජන කියලා කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සූක්ෂම සංයෝජන ධර්ම. එතකොට දැන් මේ සංවාදයේ තුල කතා කරන්නේ මොකද්ද? අපි ඕරම් භාගයේ සංයෝජන ධර්ම දුරු කළාම අමුතුවෙන් අපට උද්දම් භාගයේ සංයෝජන ධර්ම දුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ළඟ එහෙම එකක් නැහැ. ඒවා තියෙන්නේ මේ ඉහළ බ්‍රහ්මතල වලට යන අයට විතරයි. අපි බ්‍රහ්මතල වලට යන්න ධානය උපදවාගෙන නැති නිසා අපිට එහෙම එකක් නැහැ කියලා අන්න එහෙම සංවාද. ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මොකද දැන් ධානයක් උපදවා ගන්නවා කියලා කියන්නේ සංයෝජන වැඩි වෙන්න හේතුවක් නෙමෙයිනේ. ඒ ධානයක් උපදවා ගන්නවා කියන එක විශේෂ මානසික පුහුණුවක්. චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරලා ඇති කරගන්න විශේෂ කෞශල්‍යයක්. එතකොට ඒකෙන් සංයෝජන ධර්ම වැඩි වෙන්නට හේතුවක් නැහැ. එතකොට මේ මොකද්ද පටලවාගෙන තියෙන්නේ? ඒ සූක්ෂම සංයෝජන ධර්ම අපේ චිත්තසංතානයේ තියනවද කියලාවත් Tamanට වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති නිසා තමයි අර ධර්මයට එකඟ නොවන තථාගතයන් වහන්සේගේ දේශනේ පව අතික්‍රමණය කරන විදිහේ ප්‍රකාශන කරන්නට ඇතැම් අය නිර්භයව ඉදිරිපත් වෙන්නේ. ඇයි තමන්ගේ මනස පිළිබඳ විචක්ෂණ නැහැ අර සැඟවි පවතින අනුශය ධර්ම එහෙම එකක් තියනවද කියලා බුදුහාමුදුරෝ දේශනා කළා වුණත් ඒක පිළිගෙන විමසා බලන්න තරම්වත් සංයමයක් තමන් තුළ ඇති කරගන්නේ නැහැ. ඒ නිසා මේ අනුශය වශයෙන් පවතින ක්ලේශ ධර්මයන් සැබවින්ම ඒවා අපේ චිත්තසංතානයේ තියද කියලාවත් සමහර කෙනෙකුට වටහා ගන්නට පහසු නැහැ. ඉතින් අන්න ඒ වගේ ඊටාම සූක්ෂම මට්ටමින් පවතින්නේ ක්ලේශයන්ගේ අනුශ්‍රය අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ අර දැන් අලුයට ගිනි පුපුරක් තියෙනකොට ගින්දර තියද නැද්ද කියලා හොයන්නටත් බෑ. තරම් තදබල රස්නයක් එන්නෙත් නෑ. හැබැයි පුළුන් ටිකක් හරි එහෙම නැත්නම් කඩදාසියක් හරි ඒ අලු මතට දාලා තියලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට පොඩ පොඩ දුම් මතුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහම දුම් ගහලා දුම් ගහලා එකවරම දැල් වෙන්නට පුළුවන්. එතකොට මේ මොකද්ද වෙන්නේ? අර අලුයට තියෙන ගිනි පුපුරට දැල් වෙන්නට අවශ්‍ය ප්‍රත්‍ය බාහිරින් ලැබුණහම ඒක උත්තේජනය වෙන්නට පටන් ගන්නවා. මතු පිටට සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ ක්ලේශයන්ගේ දෙවැනි අවස්ථාව තමයි අර නිදිගෙන ඉන්න අවස්ථාව තුල තියෙනකොට හොයන්නටවත් බැහැ තියනවද කියලා. නමුත් එය සක්‍රිය වෙන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍ය ලැබෙනකොට ඒවා උපාදාන කොටගෙන ඒවා ග්‍රහණය කොටගෙන අර ක්ලේශය අවදි වෙනවා. අන්නේ අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාවයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒ අවදි වෙන අවස්ථාව තුලත් අපිට ඒක පාලනය කරගන්නට দমনය කරගන්නට බැරි වුණොත් එතනින් එහාට ව්‍යතික්‍රමන අවස්ථාව ව්‍යතික්‍රමන කියන්නේ කායිකව වාචසිකව ඒක සක්‍රිය වෙනවා. සක්‍රිය වෙලා ලෝකයට විහිදී යනවා එහි ශක්තිය. ඒ අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාවයි කියලා කියන්නේ. දැන් අපි ගුණධම් වඩන්නට, සිල් රකින්නට, අපේ සිත দমনය කරන්නට, ඉන්ද්‍රිය দমনය කරන්නට කියලා අපි උත්සාහ කරනකොට මූලික අවස්ථාවේදී අපි එන්නේ ඔය ක්ලේශ ධර්මයන්ගේ ව්‍යතික්‍රමන අවස්ථාව තමයි අපි වළක්වා ගන්නට උත්සාහ කරන්නේ. මම සතුන් මරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. එතකොට මම කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ මම බොරු කියන්නේ නැහැ මේ විදිහට දැන් අපි පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටලා රැකෙන්න උත්සාහ කරනවා එතකොට සතුන් මරන්නේ නැහැ නමුත් සතුන් මරන්නට සියදහස්වර සිතුවිලි පහළ වෙනවා එයි මනස සංවර කරලා නැහැ අර ක්ලේශයන් අවදි වෙන්නට අදාළ හේතුප්‍රත්‍ය මතුවෙනකොට මනස තුල ඒවා පරිඋත්ථාන වශයෙන් මතුවෙනවා හැබැයි ඒක සක්‍රිය වෙලා ක්‍රියාත්මක වෙලා ව්‍යතික්‍රමන අවස්ථාවටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කය වචනය හිර කරගෙන යටපත් කරගෙන තද කරගෙන අපි ඒ අපරාධය අපේ අතින් සිද්ධ නොවෙන්නට අපි වග බලා ඒ සඳහා විවිධ කරුණු හේතු වෙන්න පුළුවන්. මම පන්සල් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා සතුන් මරණ එක හොඳ නැහැ. මම මේ සතුන් මැරුවොත් ඒකෙන් පාපයක් සිද්ධ වෙනවා මටත් දුක් විඳින්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් අනිත් අය දැනගත්තොත් හොඳ නැහැ මං වගේ කෙනෙකුට එහෙම එකක් කරන එක හොඳ නැහැ මේ විදිහට නොයෙකුත් කාරණා ගැන කල්පනා කරලා එහෙම නැත්නම් Tamanට දඩුවම් විඳින්න වෙයි නීතියට හසු වෙයි එහෙම නොයෙක් දේවල් ගැන කල්පනා කරලා අපි අර කරන අපරාධය නොකර සිටින්නට පුළුවන් නමුත් අපි රුස්සන් නැති දේවල් සිද්ධ වෙනකොට මනසේ ඇති වෙන ගැටුම වලක්වා ගන්නට පහසු නෑ. එතකොට ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් සිත පෙළෙනවා. සිත ව්‍යාකූල වෙනවා. ව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ තමන් කැමති නැති පුද්ගලයා, තමන් කැමති නැති අරමුණ නැසේවා, වෙනසේවා කියන අදහස. විහිංසා සංකල්පනා කියලා කියන්නේ ඒ තමන් කැමති නැති අරමුණ මැඩපවත්වන්න තමන් ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනවා. කායිකව වාචසිකව ක්‍රියාත්මක වෙන්නට පෙළඹෙනවා. ඒක තමයි විහිංසා විහිංසාව කියලා කියන්නේ. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් තුල මතුවෙන ව්‍යාපාද සංකල්පන විහිංසා සංකල්පන එහෙමම ක්‍රියාත්මක වෙනවා. හැබැයි කයින් වචනයෙන් ඒ තනත්තා ලෝකෙට හානි කරන්න යන්නේ නැහැ. කොහොම හරි ඒක මැඩපවත්වා ගන්නවා යටපත් කරගන්නවා. එතකොට මේ අවස්ථාව අපට හඳුනා ගන්නට වෙන්නේ මේ දමණය පිළිබඳ ප්‍රාථමික අවස්ථාව. එතකොට එතන ශික්ෂණයක් පමණයි. බාහිරින් සියල්ල හිර කරලා තියෙනවා. ඇතුළ සංවර නැහැ. අර බැලුම් බෝලයක් කුඹලා ඒක කට ගැට ගහලා වතුරේ තද කරලා ඔබාගෙන ඉන්නවා යටට. එතකොට අතින් අර තද කරගෙන ඉන්න තාක්කල් ඒක වතුර යටට ගිහිල්ලා තියෙනවා. නමුත් හැම මොහොතකම ඒක මතු පිටට පැමිණීමේ තෙරපුමක් එක්කයි පවතින්නේ. ඇයිද? එහි වායු පීඩනය පවතින නිසා. අන්න වගේ මූලික අවස්ථාවේ අපි දේවල් দমনය කරගන්න, අපේ ඉන්ද්‍රිය দমনය කරගන්නට, අපේ සිත দমনය කරගන්නට උත්සාහ කරන්නේ බොහොම බලහත්කාරයෙන්. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපිට වැටහෙන්නට ගන්නවා මේක කරන්න එච්චර පහසු නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා හැටියට සිල් සමාදන් වෙච්ච මුල් අවදියේදී අපට ওই කාරණේ තදින් දැනෙන්න ගත්තා. අපේ මනසේ පවතින සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි කෙලෙස් ධර්ම ඒවා ස්වභාවිකව මතුවෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් නිසා මට ලෝකේ අනිත් අය වගේ ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැහැ. ඒතකොට බලහත්කාරයෙන් දේවල් යට කරගන්නත් ඕන. හැබැයි එහෙම සංසුන්ව පවතින්නට සිත පුහුණු කරලත් නැහැ. මනස ඒකට দমনය කරලා සකසලා නැහැ. එතකොට මනස පෙරලි කරනවා. හැබැයි කයින් වචනෙන් ඒවා ක්‍රියාත්මක නොවෙන්නට අපි බලහත්කාරයෙන් හිර කරගෙන, තද කරගෙන. ඉතින් එතන ලොකු පීඩනයක්. එතන ලොකු කම්පනයක්. අර බැලුමක් පුම්බලා කටකැට ගහලා යටට තද කරගෙන ඉන්නා වගේ. එහෙම නැත්නම් බෝලයක් යටට තද කරගෙන ඉන්නා වගේ. Taman යොදලා තියෙන අමතර බලය නිසා වතුරේ ඒක යටපත් වෙලා තිබුණා උනාට හැම විටම ලොකු පීඩනයකින් තමයි පවතින්නේ. අන්න වගේ පීඩාවක් අපිට දැනෙන්න ගන්නවා මෙහෙම බලහත්කාරයෙන් අපි ශික්ෂණයක් පමණක් ඇති කරගෙන ඉන්නකොට නමුත් ඇතුළත සංයමයක් නැතු. ඉතින් මේ తত্ত্বය දැනෙනකොට අපි පියවර දෙකකට දෙකකින් එකකට එළඹෙන්නට පුළුවන්. ඔතනදී අපි මේ පැත්තට හෝ මේ පැත්තට කියන අංශ දෙකෙන් කොයිකකට හරි යොමු වෙන්නට ඉඩ කඩ තියෙනවා. මොකක්ද අංශ දෙක? එකක් තමයි මේ පීඩනය දරා ගන්නට බැරි වෙනකොට නැවත වරක් අර පව්කම් වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ තමන්ගේ හිතෙන් ඇතිවෙන ඒ උත්තේජනය වෙන ක්ලේශයට සක්‍රිය වෙන්න ඉඩ දෙනවා. රාගය නම් මතුවෙන්නේ රාගයේ කායික වාචික ක්‍රියාත්මක වෙන්න ඉඩ හරිනවා. ද්වේෂය නම් මනසින් උත්තේජනය වෙන්නේ ද්වේෂයට අනුව ගහන්න බනින්න එන කොටා ගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි එක එක අන්තයක්. අනිත් පැත්ත තමයි ඒ තමන්ට මේ පීඩණය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා හරියට තේරුම් අරගෙන ඒ ඇතුළත ඇති වෙන පීඩණය සමනය කරගන්නට උපාය මාර්ග සොයනවා. ඉතින් එහෙම වික්ෂුන් වහන්සේ නමක් හැටියට අර එහෙම නැත්නම් ගිහියෙක් හැටියට අර මතු පිටින් ඇති කරගන්නා ශික්ෂණය තුළ ඇති කරන පීඩණයෙන් එය දරා ගන්නට බැරි වෙනකොට අර මුලින් කිව්ව පැත්තට යමු වුණොත් ඒ කියන්නේ විනාශකාරී පැත්තට යමු වුණොත් ඒ ගිහියා නැවත පව්කම් කරන්නට පෙළඹෙනවා සීලේ පැත්තකින් කියලා. ඒ පැවිද්දා සිවුරු හැර යන්නට හෝ එහෙම නැත්නම් සිවුර තුල ඉඳගෙන යම් යම් අපරාධ කරන්නට අකුසල් කරන්නට ඒ තැනත්තා පෙළඹෙන්නට පුළුවන්. ඒතර දෙවැනි අංශය තමයි කුමක් නිසාද මට මේ පීඩනය ඇති වෙන්නේ කියලා ඒ පීඩනය ලිහිල් කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් බැලුම පුම්බලා ඒකේ ඇතුලේ වායු පීඩනයක් හදලා කට ගැට ගහලා දැන් මේ වතුර යටට තෙරපගෙන ඉන්නේ. එතකොට මොකක් නිසාද මේ පීඩනය තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ තැනත්තට වැටහෙනවා මෙහි මේ වායු පීඩනයයි පවතින්නේ. එතකොට ඕනනම් අර බැලුමේ කට බුරුල් කරලා අර වායුව බැහැර කරන්නට පුළුවන්. එහෙම බැහැර කළොත් එතනින් එහාට අපට ලොකු පීඩනයක් තෙරපුමක් දරන්නට ඕන කමක් නැහැ. අත ඉවතට ගත්තා වුණත් 아무ත්වෙන් බරපතල හානියක් වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ වායු පීඩනයක් නැති බැලුම විතරයි. ඉතින් ඒක වතුර මත පාවෙන්නට පුළුවන්. නමුත් හානියක් නැහැ. කලබලයක් නැහැ. කම්පනයක් නැහැ. පීඩනයක් නැහැ. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් අර මානසික වශයෙන් පරිඋත්ථාණයටපත් වෙලා අර කෙලෙස් ධර්ම අනුසය අවස්ථාවේ තිබුණු කෙලෙස් ධර්ම දැන් විටින් විට මතු පිටට පැමිණෙනවා ඒ පැමිණෙන්නේ කුමක් නිසාද මේ මේ හේතු ප්‍රත්‍යයෙන් තමයි අපේ සිතේ මේ කෙලෙස් ඇවිස්සෙන්නේ මගේ සිත වෙහෙසටපත් වෙන්නේ පීඩාවටපත් වෙන්නේ කම්පණයටපත් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා හරියට තේරුම් ගත්තොත් දැන් මුලදී අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. මුලදී අපිට හිතෙන්නෙම මට තරහ එන්නේ මේ අනිත් අය කරන වැරදි නිසා. එතකොට බාහිර කාරණය තමයි අපි දකින්නේ. හේතුව දකින්නේ ප්‍රත්‍ය තමයි දකින්නේ. අනිත් කෙනා කරපු වැරද්ද අපේ මනස කුපිත වෙන්නට කරුණක් වෙන්න පුළුවන්. හැබැයි ඒක බාහිර කාරණයක්. ඒ බාහිර කාරණයට වඩා වැදගත් වෙන්නේ අභ්‍යන්තර කාරණය. අභ්‍යන්තර කාරණය වෙන්නේ මොකද්ද? අනිත් කෙනා කරපු දේ පිළිබඳව මම සිතන විදිහ. ඕනනම් අපිට ඒ ගැන කරුණා මෛත්‍රියෙන් සිතන්නට පුළුවන්, අනුකම්පාවෙන් සිතන්නට පුළුවන්, නොසලකා හරින්නට පුළුවන්, හාස්‍යජනකව හිතන්නට පුළුවන්. හැබැයි කෝප වෙන හැටියට හිතන්න ගත්තොත්, ගැටුම්කාරී විදිහට හිතන්න ගත්තොත් අපේ මනසේ ආවේගයක් මතුවෙනවා. එතකොට එහෙමනම් අනිත් කෙනා කරපු වැරද්ද ඒකට බාහිර ප්‍රත්‍යක් වුණා. හැබැයි ප්‍රධාන වශයෙන් අපේ මනස කුපිත වුණේ අපි ඇතුළතින් ඇති කරගත්තු පීඩනයත් එක්කලා. ඉතින් මේක දැක්කොත් මේක තේරුම් ගත්තොත් තමයි ඒ ඇතුළතින් මතුවෙන පීඩණය අපට සමනය කරන්නට පුළුවන් වෙන්නේ. අපි හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දකින විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපට අමුතුවෙන් අනිත් කෙනාට චෝදනා කරමින් ගැටෙමින් ඒ කෙනා සීරුවෙන් තියන්න දඟලන්නට දෙයක් නැහැ. ඒතනත්තාටත් කරුණා මෛත්‍රියෙන් යුක්තව මඟ පෙන්වන්නට පුළුවන් නම් ඒක හොඳයි. නමුත් මම පීඩාවක් ඇති කරගන්න නැතුව මම මානසික ආවේගයක් ඇති කරගන්න නැතුව ඇතුළත සමනය කරගන්නට Taman දක්ෂ වෙනවා. දැන් මේක හරියටම අර කිවිසුමක් යන්න එනකොට අපි හිර කරගත්තොත් මොකද වෙන්නේ? ඒ වායු වේගය තද කරගන්නට ගියොත් ඒකෙන් බරපතල හානි වෙන්න පුළුවන්. කැස්සක් එනකොට ඒක එකපාරට හිර කරගන්න ගියොත් එහෙම ඒකෙන් ලොකු හානියක් වෙන්නට පුළුවන්. ඒ වගේ තමයි අපි අර ඇතුළතින් ආවේගය මතුවෙනවා ඒක බලහත්කාරයෙන් තද කරගන්න හිර කරගන්න ගියාම ඒ ඇති වෙන පීඩණයෙන් කායිකවත් මානසිකවත් අපිට යම්නම් බරපතල හානි වුණත් වෙන්නට පුළුවන්. නමුත් යම්කිසි කෙනෙකුට ඕන නම් ඒ කැස්ස එහෙම නැත්නම් කිවිසුම ඇතුළත වායු වේගය සකස් වෙනකොටම අපිට ඒ ගැන අවධානය යොමු කරලා ඕන නම් එතන සමනය කරන්නට පුළුවන්. ඒ කැස්සක් හැටියට මතුවෙන්නට යන වායු වේගය එම වේගවත් වෙලා පිටට පනින්න කලින් අපට ඕනනම් අවධානය යොමු කරලා සමනය කරන්න කිවිසුමක් හැටියට නහය උගුර කසාගෙන එනකොට ඒක අපට ඕනනම් අවධානය යොමු කරලා සමනය කරන්න පුළුවන්. එතකොට අර වගේ හානිදායක නැහැ. අන්න ඒ වගේ අපිට ක්ලේශ ධර්මයන්ගේ පරිඋත්ථාන අවස්ථාව ඒ ක්ලේශේ මතුවෙන්නේ කොහොමද අවදි වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගත්තොත් අපට ඒකට අදාළ හේතුප්‍රත්‍ය වෙනස් කරලා ඇතුළතින්ම සමනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙවැනි අවස්ථාවට අපට එන්න පුළුවන් නම් අපට අර ශික්ෂණය කියන ප්‍රාථමික தත්වෙන් ඔබට ගිහිල්ලා සංවරය කියන තැනට අපේ සිත පමුණවන්නට පුළුවන්කම තියෙනවා. දැන් ওই දෙවැනි අවස්ථාවට එනකොට තමයි අපිට චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත සමාධිය, චිත්ත සංහිඳියාව මේවා දිනු කරගන්නට යම් ප්‍රමාණයකට පුළුවන් වෙන්නේ ඔය ඇතුළතින් එන පීඩනයේ කම්පනයේ තෙරපුම කුමක් නිසාද ඇති වෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන එය සමනය කරන්නට සිත පුහුණු කරන ප්‍රමාණය. ඉතින් එහෙම කරන්න නම් හොඳ සතිය හොඳට අපි දිනු කරලා තියෙනවා. සතිය කියන්නේ මොකක්ද? බාහිර අරමුණ දකින්නටත් ඕනේ අරමුණට සාපේක්ෂව අපේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නටත් ඕන. අද ගොඩක් දෙනා සතිය පුහුණු කරනවා කියලා කරන්න උත්සාහ කරන්නේ අරමුණ ගැන අවධානය පවත්වන්නට වෑයම් කරනවා. ඒක අවශ්‍යයි. හැබැයි අරමුණ ගැන අවධානය පැවැත්වූ පමණින් සිහිය පුහුණු වෙන්නේ නැහැ. දැන් කොකෙක් මාළුවෙක් අල්ලන්න බලාගෙනකොට ලොකු අවධානයකින් ඉන්නව අරමුණ ගැන. කොටියෙක් සිංහෙක් ගොදුරකට පනින්න ඉන්නකොට ලොකු අවධානයකින් ඉන්නව අරමුණ ගැන. නමුත් ඒ සතාට Tamange සිත වැඩ කරන විදිහ ගැන අවධානය නැහැ. ඉතින් අපිත් සිහිය පුහුණු කරනවා කියලා කකුල ඔසවනවා ගෙනියනවා පාත් කරනවා තියනවා කියලා ඒක ගැන විතරක් අවධානය පවත්තලා ප්‍රමාණවත් වෙන්නේ ඒකත් අවශ්‍යයි. හැබැයි ඊට සාපේක්ෂව අපේ සිත සක්‍රිය වෙන ආකාරය අපිට පේනෙන්නට ඕන. එතකොට අරමුණත් පේනෙන්නට ඕන සිතත් පේනෙන්නට ඕන. අනේ දෙකම පෙනෙන දැනෙන විදිහට අපේ මනස අවදි කරන්නට පුළුවන් නම් ඒ අවස්ථාව තමයි සතිය වැඩෙන අවස්ථාව. එහෙම වෙනකොට තමයි අපේ සිතට මොකද වෙන්නේ අර අරමුණ දිහා බලන්නට ගිහිල්ලා අරමුණකට ප්‍රතිචාර දක්වන්නට ගිහිල්ලා සිතට මොකද වෙන්නේ කියන එක අපිට දැනෙන්න ගන්න. ඒ වගේම මේ පීඩණය මේ කම්පණය මේ අසහනය ඇතුළතින් නිර්මාණය වෙන මූලය අපිට හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ සතිය දියුණු වෙන ප්‍රමාණයත් එක්කයි. එතකොට ඒ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපිට ඇතුළතින්ම අර වේගයන් සමනය කරලා සංහිඳියාව ඒකාග්‍රතාවය සමහන් බව ඇති කරගන්නට පහසුවක් තියෙනවා. එතකොට සමත භාවනාව හැටියට ගොඩක් වෙලාවට අපි කරන්නට උත්සාහ කරන්නේ ඒ බඳු ක්‍රියාවක්. නමුත් අර අනුශය අවස්ථාව කෙලස් ධර්ම තියෙන තාක්කල් නැවත ඕනෑම මොහොතක මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් බැලුම් බෝලේ කට බුරුල් කරලා ඒකේ හුලන් ටික ඉවත් කරලා තියෙනවා. ඒ නිසා දැන් තෙරමුමක් නැහැ, පීඩනයක් නැහැ. හැබැයි බැලුම තියෙන තාක්කල් ඕනම මොහොතක නැවත එහි හුලම් පුරවන්නට පුළුවන් පිරෙන්නට පුළුවන් එහෙම වුණොත් නැවත අර විදිහේ පීඩනයක් ඇති වෙන්නට පුළුවන් ඒ සම්භාවිතාව නැති වෙලා නැහැ අන්න ඒ වගේ තමයි අපේ චිත්තසංතානයේ අනුශය වශයෙන් ක්ලේශ ධර්මයන්ගේ මූලයන් පවතින තාක්කල් ඕනම වෙලාවක ඒක සක්‍රිය වෙන්නට මතු වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා යම්කිසි කෙනෙකුට ඒ ක්ලේශ මූලයන් උපුටා දමන්නට පුළුවන් නම් ඉවත් කරන්නට පුළුවන් නම් ඒ තනත්තාගේ චිත්තසංතානය තමයි ਸਰව සම්පූර්ණයෙන්ම සංසිඳුණු පිරිසිදු වුණු දමණය කළ මනසිතක් හැටියට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එතකොට එතනට යන්නට අපට ප්‍රඥාව අවශ්‍යයි. සතිය විතරක් බෑ සම්පජඤ්ඤය දියුණු කරන්නට ඕන. සති සම්පජඤ්ඤය දියුණු කරමින් ප්‍රඥාව ඉතා ප්‍රබල විදිහට වර්ධනය කරන්නට ඕන. ඒ මොකද මේ ක්ලේශ ධර්මයන් සියල්ලක් පවතින්නේ එක් මූලයක් මත. කොමක්ද මූලය? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොපෙනෙන නොඇතහෙන ගතිය. සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා තමයි මේ සංස්කාර ධර්මයන්ට ඇලුම් කරන්නේ. ඒවා පිළිබඳව බැඳෙන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන්නේ. ඒ තෘෂ්ණාවෙන් ඇලෙන බැඳෙන තාක්කල් තමයි Taman අපේක්ෂා කරන විදිහට දේවල් නැති වෙනකොට ගැටෙන්නේ. එතකොට ඇලීම නිසා තමයි ගැටීම ඇති වෙන්නේ. ඇලීම ඇති වෙන්නේ ගැටීම ඇති වෙන්නේ එතකොට කුමක් මතද? අවිද්‍යාව මත. ඒතර අවිද්‍යාව කියන්නේ මොකක්ද? සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොපෙනෙන, නොයැටෙන ගතිය. මොකක්ද යථා ස්වභාවය? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඇතිව ක්‍රියාත්මක වෙලා වහා බිඳී යන ගති. එතකොට මේ ධර්මතාවයන් නුවණින් දකින්නට අපේ මනස මෙහෙවන මෙහෙවන ප්‍රමාණයට හේතුඵල වශයෙන් ලක්ෂණ වශයෙන් මේ නාම රූප ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත නැවත බලන්නට උත්සාහ කරනකොට තමයි අර සතිය වගේම සම්පජඤ්ඤය ප්‍රඥාව අවදි වෙන්නට පටන් ගන්නේ. එතකොට අන්න ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයත් එක්කලා අපේ චිත්තසංතානයේ අර ඇලීම් ගැටීම් මතුවෙන ස්වභාවයේ ටිකෙන් ටික අඩු වෙලා ඡය වෙලා යනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි පොඩි දරුවෙකුට කියනවා පුතේ මේ සෙල්ලම් බඩු මේවා වැඩක් නැහැ මේවා ඉවතට දාන්න තේරුමක් නැති දේවල්. එතකොට වැඩිහිටියා එහෙම කිව්වට පොඩි දරුවට එහෙම එකක් වැටහෙන්නේ නැහැ. පොඩි දරුවට සෙල්ලම් බඩු පිළිබඳව ඇලීමක් බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒවා තුරුල් කරගෙන ඒවා ඇසුරු කරගෙන පවතින්නට කැමති. ඒවා වෙන කෙනෙක් ගත්තොත් හඬනවා, ගැටෙනවා, ඒ විදිහට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන් කැමති විදිහට පිටස්තරින් දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවම අනුක්‍රමයෙන් වැඩෙනකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒ දරුවාටම වැටහෙන්නට ගන්නවා මේ සෙල්ලම් බඩු වල තරම් වැදගත්කමක් නැහැ ඒවට අපි මානසිකව යම් යම් ආකල්ප සංකල්ප ආරෝපණය කරලයි පවතින්නේ. එතකොට ප්ලාස්ටික් වලින් හදපු බෝනික් එකක් මේ මගේ පුතාය මේ මගේ දුවය කියලා සංකල්ප ආරෝපණය කළාට පස්සේ පොඩි දරුවට ඒ තමන්ගේ දරුවාය කියන සංඥාවෙන් ඒ බෝනික්කත් එක්ක කටයුතු කරන්න පුළුවන්. එතකොට අර ප්ලාස්ටික් වලින් තහඩු වලින් මොකක් හරි නවලා රත වාහනයක් වගේ ආකෘතියක් හැදුවාම මේ අසවල් වාහනය කියලා හිතාගත්තාම ඒ දරුවට එකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි දරුවා වැඩි හිටියෙක් බවට පත් වෙනකොට ඒ දරුවට දැනෙන්න ගන්නවා මේ දේවල් වලට මේ මානසිකව සංකල්ප ආරෝපණය කරලා විනා ඒවාෙහි ඇති තරම් වැදගත්කමක් නැහැ කියනවා. ඊට පස්සේ ඔහුට ඒවත් එක තරහ වෙන්න ඕනකමකුත් නැහැ. ඒවා බැහැර කරන්න ඕනකමකුත් නැහැ. ඕන්නම් මම පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බහන්න කියලා කබඩ් එකේ දාලා තියන්නටත් පුළුවන්. අනිත් අයට පෙන්වන්නත් පුළුවන්. නමුත් ඔහු ඒවා තුරුළු කරගෙන ආස්වාදනය කරන්න අර කුඩා කාලේ වගේ මොසපත් වෙන්නට යන්නෙත් නෑ වෙන කෙනෙක් ගත්තයි කියලා හඬන්න වැළපෙන්න ගැටෙන්න යන්නෙත් නෑ කුමක් නිසාද දැන් ඒ තනත්තාට ඒ පිළිබඳව තිබුණ ඇලීම සහ ගැටීම අනුක්‍රමයෙන් ෂය වෙමින් පවතිනවා කවර හේතුවක් නිසාද මව්පියෝ වැඩිහිටියෝ කියන නිසා නෙමේ Tamanට මෙතෙක් ඒවා පිළිබඳව තිබුණු වැරදි වැටහීම දැන් ටිකෙන් ටික දුරු වෙමින් යනවා එහෙම නැත්නම් Taman ඒවා පිළිබඳව ඇති කරගෙන තිබුණු අර සංකල්පීය වටිනාකම් දැන් ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. ඇයි එහි යථා ස්වභාවය Tamanට දැනෙන නිසා. අන්න ඒ වගේ අපේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මේ නාම රූප ධර්මයන්හි පවතින nissarattwය අසුබ බව අපේ මනසට ටිකෙන් ටික අවබෝධ වෙන්න වෙන්න අපිට බලහත්කාරයෙන් දේවල් දුරු කරන්න තෘෂ්ණාව දුරු කරන්න, ගැටීම දුරු කරන්න, බලෙන් සිත පාලනය කරන්න, দমনය කරන්න, මැඩපවත්වන්න එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර පොඩි දරුවාට සෙල්ලම් බඩු පිළිබඳව තිබුණු ඇලීම බැඳීම අනුක්‍රමයෙන් ෂේ වෙලා ගියා වගේ අපේ මනසෙත් මේ නාම රූප ධර්ම පිළිබඳව තියෙන ආරෝපිත සංකල්ප අපිට වැටහෙන්න වැටහෙන්න ඒවා තියෙන નિસරු බව දැනෙන්න දැනෙන්න අපිට ඒවා පිළිබඳව ඇලීම් ගැටීම් අනුක්‍රමයෙන් ෂේ වෙලා ගිහිල්ලා මනස මධ්‍යස්ත උපේක්ෂා සහගත තැනකට අනුක්‍රමයෙන්පත් වෙනවා. ඉතින් ਸਰව සම්පූර්ණයෙන් ඒ ස්වභාවය තහවුරු වුණොත් ඉන් අනතුරුව අෂ්ටලෝක ධර්මයෙන්ම අකම්පිත මනසක් ඒ තැනත්තා සතු වෙනවා. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ අරහත් ඵලය සාක්ෂාත් කළ උතුමන් හැටියට හඳුන්වන්නේ ඒ බඳු සුවිශේෂ සත්පුරුෂයෙක්. එතකොට ඒ தත්වෙටපත් වුණු දවසට තමයි අපේ සිත ਸਰව සම්පූර්ණයෙන්ම দমনය කළාවේ. හැබැයි අර තතහගතයන් වහන්සේට වගේ සියල්ල වසඟයට ගන්න, Tamanට කැමති විදිහට හසුරවන්නට කෙලස් ප්‍රහාණය කළා කියලා විතරක් බෑ. ඒ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව හරියට හඳුනාගෙන ඒව පිළිබඳ විචක්ෂණ භාවයක් ඇති කරගන්න. ඒවා විශේෂ කෞශල්‍යයක්. ඒ බඳු කෞශල්‍යයන් තමයි අභිඥා හැටියට හඳුන්වනවා. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, පරචිත්ත විජාන ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, ඉද්දිවිද ඥානෙ. ତର මේ විවිධ ඥානයන් හැටියට අභිඥාවන් හැටියට හඳුන්වන්නේ ඒ මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන රටාව ඒවට අදාළ හේතු ප්‍රත්‍ය નિවරදිව හඳුනාගෙන ඒ පිළිබඳව යම්කිසි කෞශල්‍යයක් වර්ධනය කරලා තියෙනවා. එහි විද්‍යාව හරියට අවබෝධ කරගෙන තියෙනවා. එතකොට දැන් මේ නාම රූප ධර්ම හැසිරෙන ආකාරය හරියට හඳුනාගත්තාම ඒතනත්තාට ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් ඒක තමයි 이르දියයි කියලා කියන්නේ. පඨවි බහුල වූ මේ කය ඕනනම් ඒ පඨවි ගුණය අඩු කරලා වායෝ ගුණය වැඩි කරලා අහසින් අරන් යන්න පුළුවන්. ඕනනම් අවකාශ ගුණය වැඩි කරලා බිත්තියක් විනිවිද යන්නට පුළුවන්. එතකොට ඒ ඕන හැටියට හසුරවන්න පුළුවන්. ඇයිද මෙතන සත්වයක් පුද්ගලෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ. පවතින්නේ නාම රූප ධර්ම ටිකක්. ඒවා ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්‍ය මතයි. ඒ අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගත්තාම නාම රූප ධර්මවල ස්වરૂපය හඳුනාගත්තාම ඒ පිළිබඳව පවතින ධර්මතාවය පිළිබඳ විචක්ෂණව වුණාම ඒ පිළිබඳව අවශ්‍ය විදිහට හසුරවන්නට කලක් පුරුදු පුහුණු කළාම තමයි මේ දක්ෂතාවය Taman තුල ඇති වෙන්නේ. ඒතකොට කෙලස් ප්‍රහාණය කිරීම කියන එක එකක්. ඒකටත් අපිට දක්ෂතාවයක් තියෙන්න ඕනේ, චිත්ත දමනයක් තියෙන්න ඒ වගේම අර අවශ්‍ය විදිහට ඉසුරුමත් බව පවත්වනවා, Tamanට ඕන විදිහට පරිපාලනය කරනවා කියන. Tamanට කියලා මෙතන අදහස් කළාට පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රඥාවෙන් වීරයෙන් අවශ්‍ය විදිහට හසුරුවන්න. සිහිය, ප්‍රඥාව, වීරය. ওই කාරණා තුන තමයි ප්‍රමුඛ වෙන්නේ. සිහිය කියලා කියන්නේ අරමුණත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන සිතත් දෙකම පැහැදිලිව දකින්නට මනස පුහුණු කිරීම ප්‍රඥාව කියලා කියන්නේ එහෙම නැත්නම් විමසිලිමත් බව කියලා කියන්නේ ਵਿਚාරපූර්වකව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බැලීම වීරය කියලා කියන්නේ දුරු කළ යුතු දේ දුරු කරන්නට මතු කළ යුතු දේ මතු කරන්නට ක්‍රියාත්මක වීමේ හැකියාව. එතකොට මේ සිහිය ප්‍රඥාව වීරය මේ කරුණු નિවරදිව පවත්වා ගන්නා තරමට ඒ තනත්තාට කෙලස් දුරු කිරීමේ හැකියාව මතුවේ. ඊළඟට අර හේතුඵල ප්‍රඥාව විවිධ පැතිවලින් වර්ධනය කරන කරන ප්‍රමාණයට ඒ තනත්තා මේ නාම රූප ධර්මයන් පිළිබඳ විචක්ෂණ බව විශාරද බව දියුණු කරන්නට පුළුවන් සර්වඥන් වහන්සේ ඒ පිළිබඳව ਸਰව සම්පූර්ණ විශාරදත්වයට පත් වෙලා තියෙන නිසා උන්වහන්සේට තමන්ගේ පංචස්කන්ධය පිළිබඳවත් අන් අයගේ පංචස්කන්ධය පිළිබඳවත් නාම රූප ධර්ම අවශ්‍ය විදිහට හැසිරවීමේ දක්ෂතාවය උන්වහන්සේ සතුව පවතින. එන් පහළ අවශේෂ පුද්ගලයින්ට තම තමන් පුරුදු කරලා තියෙන ප්‍රමාණය මත ඒ දක්ෂතාවය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට දැන් ඔය අපි කතා කළේ චිත්ත දමනය පිළිබඳව. ඒතකොට පිරිසිදු කළ සිතක් පිරිසිදු කරනවා කියලා කියන්නේ මේ සිත කිලිටි කරන ධර්ම හඳුනාගෙන ඒවා දුරු කිරීම. සිත කිලිටි කරන්නේ මොනවද? ක්ලේශ ධර්මවලින්. පාප ධර්මවලින් අසත් ධර්මවලින්. එතකොට ඒකත් අර විදිහට තමයි. මූලික වශයෙන් අපි සබ්බපාපස්සා කරනම් පව්කම් වලින් වළකින්නට උත්සාහ කරනවා. එතකොට සිත පිරිසුදු කරන්නට අපි මුලින්ම කරන්නේ ලෝකෙට කරන අනතුරු වළක්වනවා. සතුන් මැරීම, හොරකම් කිරීම ආදී වළක්වනවා. මේ ප්‍රාථමික අවස්ථාව. දෙවනුව අපේ සිත කිලිටි වෙන ස්වභාවය හඳුනාගෙන ඒ සිතේ කිලුටු කරන්නට හේතු වෙන මනෝභාවයන් කෝපය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය මේ බඳු මනෝභාවයන් හඳුනාගෙන ටිකෙන් ටික ඒවා දුරු කරන්නට උත්සාහවත් වෙනවා. තුන්වෙනුව ඒවා ඇති කරන මූලයන් අවිද්‍යාව, තෘෂ්ණා, එව නැත්නම් අනුසය ධර්ම ඒවා හඳුනාගෙන ඒවා දුරු කරන්නට ප්‍රයත්නක වෙනවා. එතකොට එමනම් සිත පිරිසිදු කිරීම, සිත දමනය කිරීම කියලා දෙකෙන්ම අපට කරන්න තියෙන එකම විදිහේ කාර්යභාරයක්. සිත দমনය කරන්නට අපට කරන්න වෙන්නේ සිත පිරිසුදු කරන්න කරන්න වෙන්නේ මුලින්ම බාහිරින් අපට අර ව්‍යතික්‍රමන වශයෙන් කෙලස් ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කායික වාචසික වශයෙන් ලෝක ධර්මතා අතික්‍රමණය කරමින් ක්‍රියාත්මක වෙන ස්වභාවය තේරුම් අරගෙන ඒ වළක්වා ගන්නට උත්සාහ කරනවා දෙවනුව මනස තුලින් ඒක ආවේගයක් හැටියට පීඩනයක් හැටියට මතුවෙන ආකාරය හඳුනාගෙන එය දුරු කරන්නට උත්සාහ කරනවා තෙවනුව ඒවාෙහි මූලයන් හඳුනාගෙන ඒවා ඉවත් කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පියවර තුනෙන් තමයි අපට චිත්ත පාරිශුද්ධිය සහ චිත්ත දමනය ඇති කරන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපට අත්‍යවශ්‍ය ගුණාංග තුනක් තියෙනවා. සිහිය, ප්‍රඥාව සහ වීරිය. සතිපට්ඨාන සූත්‍රයේ ආතාපේ සම්පජානෝ සතිමා මුළු සූත්‍රේ පුරාම බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුන අවධාරණය කරනවා. ඒ කරුණු තුන තමයි චිත්ත පාරිශුද්ධිය, චිත්ත දමනය සම්බන්ධ ප්‍රධාන කරුණු වෙන්නේ, මූලික කරුණු වෙන්නේ. ඉතින් ওই විදිහට අපිට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එක් එක් පියවර තුළ අපිට චිත්ත දමනය සහ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට පුළුවන්. ඉතින් නිරන්තරයෙන් මේ తত্ত্বය අපි පුරුදු පුහුණු කළොත් තමයි අනුක්‍රමයෙන් ඒ චිත්ත පාරිශුද්ධිය සහ චිත්ත දමනය වඩාත් පියවරෙන් පියවර ඉදිරියට පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබේ. එසේ দমনය කළ සිත ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙන්නට සමත් වෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ අපි මාත්‍රිකා කළ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ. මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න චිත්ත දමනය ඇති කරගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු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 වන ඩයිනිෂස් අයිලප්පෙරුම මහතා සහ දේව්ලිප් වික්‍රමරත්න මහත්මයා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින මව්වරුන් දෙදෙනා වන ලක්ෂ්මී අයිලප්පෙරුම මහත්මිය සහ ජයන්ති වික්‍රමරත්න මහත්මියටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවය සහ ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පිංකමක් ඒ දෙආකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන් රාදේ සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය වර්ගයා চিරාත් කාලයක් ගෙහින් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට දුණු ඒ පියාණන් වහන්සේලා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සූපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණවදාලා උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සුජීවත්ව සිටින මේ මව්වරු දෙදෙනාටත් දායකත්වයේ දරන පසිනී අයිලප්පෙනුම් මහත්මිය, දිනේෂ් අයිලප්පෙනුම් මහත්මයා, දිනෙත් පුතණුවන්, දිතික් පුතණුවන් ඇතුළු ඒ මව්වරු දෙදෙනාටත් ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂාදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි